රටේ ඇවිල්ලා තියෙන්නේ නීතිය ආධිපත්‍ය තහවුරු කරන්න. ඉතින් මේවත් ඒ අනුව යන්න තියෙනවා. නැත්තම් සරත් පොන්සේයාගේ නඩු අහන්න වෙයි. නැත්තම් පෑගිසි අතරින් ඉලිය දාන්න වෙයි. අයින් කරන්න වෙයි. ඒක කරන්න ලෑස්ති නැහැ. බොහෝ දෙනෙක්ට විරුද්ධව දැන් චෝදනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මහේස්ත්‍රාවසයට ගිහින් තියෙනවා. සමහර එක සැරේට හම්බුණා. සමහර කට්ටියගේ ඉතිපියන් පස්සේ අප හම්බුණා. දැන් එතන ඉඳන් මේ විභාගේ ඉදිරියට ගෙනියනවා. අන්න ඒකයි. දැන් හොඳ ගානක් කියලා අපි කියන්නම් කාට කාට විරුද්ධ කරේ කියලා අපේ මාසේ අවසන් වෙනකොට ඒ අපි නීතිය අනුවඩ කර කරන්න ඕනේ. නීතිය පිට ගිහින් වැඩ කරනවා. ඉස්සෙල්ලා හිතාවේ මුකුත් කරන්නේ නැහැ කියලා. පළවෙනි දෙතුන් දෙනාට නඩු දැම්මයන් පස්සේ දැන් තමයි එන්නේ සාක්ෂි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු නෑ. දැන් අපි පොලිසියෙන් අරගත්තාම අපේ පොලිසියට ඇත්ත වශයෙන්ම ඒ පළපුරුද්ද නෑ.